තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ගෞරවනීය සරණාංශ හොඳයි තෙරුවන් සරණයි හැමදිනාටම හැමදිනාමත් අපි අද දවසේදී ඉතම ගෞරවයෙන් පිළිගනු ලබනවා ශ්‍රාවණට සිස්ලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාවේ පවත්වන සජීවී අභිධර්ම දේශනාවට සහ සාකච්ඡාවට අද 2019 වර්ෂයේ මාර්තු මාසයේ 7 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ ඉතින් අපි බ්‍රහස්පතින්ද දවසේ වෙන් කර තිබෙන්නේ අභිධර්ම සාකච්ඡාවන් සයි පූජ්‍යපාද ජිනාකාර සාමණේර සමග ඉතින් අභිධර්ම දේශනාවන් වලට සවන් දීමට විශේෂ ලැබවක් දක්වන පිරිස මේ වෙනකොට එකතු වෙලා සිටිනවා අපි කෞර්ණ සාමණේරගේ සම්බන්ධතාවය කණ්ඩව නැවත අපිට ඇති කරගන්න පැකුණාම අපි අනෙක් පිරිසත් එකතු කරගන්න බලමු ඉතින් අද දවසේදී සම්බන්ධ සිටිනා සියලුම දෙනා වෙනුවෙන් ඔබ වහන්සේගේ පාද නමද নমස්කාර සිටින්මින් ආරාධනා කරන සිටිනා ස්වාමීන් වහන්සේ අපිට අද දවසේදී තේ තථාගත දේශනාව පහදා දෙන්න අපි හැමෝටම සාදු සාදු නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන්ලෝකාග්‍රෝ භාග්‍යවත් වූ අරිහත් වූ ਸਰවඥ සම්මා සම්බුද්ධිය ආරණ වහන්සේට මෝහ අන්ධකාරයෙන් සිත් වේලාගෙන සිටියා වූ රූපයට ප්‍රඥා ආලෝකය පහළ කරමින් ප්‍රඥා ආලෝකය විහිදුවමින් මෝහ අන්ධකාරයේ නැසමින් පහළ වුණා වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට සියලුම සත්‍යයන් කෙරෙහි පතලා වූ මහා කරුණා ගුණය පෙරදරි කරගෙන ශාන්ත වූ විශිෂ්ට වූ නිර්මල වූ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළා වූ සත්‍යයන් නිරන්තරයෙන්ම නිර්වාණ ධාතුවට ගමන් කරන ආකාරය දකින්න කැමති වුණා වූ ඒ සඳහා කරුණාවෙන් පිහිට වුණා ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම ශිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ නිර්වාණ ධාතුවට ගමන් කිරීමට උපනිශ්‍රේ වන්නා වූ පූර්ව භාග ප්‍රතිපදා වශයෙන් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් සමලංකృత වූ ඒ වාගේම ලෝකෝත්තර ගුණේ පිහිටියා වූ සත්‍යයන්ගේ සිත් නිවාසන සාලන්නා වූ සත්‍යයන්ට සංසාර දුකින් මිදීමට පිහිටවන්නා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේම නමස්කාර කරමා වේ නමස්කාරය වේවා ඒ උතුම් වූ බුද්ධානුශාසනාවේ පිහිටා දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයේ ගමන් කොට නිවෙන නිවේකියා වූ සිත් ඇත්තා වූ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා ඒ උතුම් බුද්ධ රත්නේ ආනුභාව බලයෙන් ධම්ම රත්නේ ආනුභාව බලයෙන් සංඝ රත්නේ ආනුභාව බලයෙන් බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේට චිත්තප්‍රසාදින ආකාරයෙන් ගුණ සිහිපත් කොට වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන් ඒකාන්තයෙන්ම අද දවසේ මේ පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන ධර්ම කාණ්ඩයේ ධර්ම කොටාසේ හැම කෙනාටම හොඳින් වැටහෙවා, තේරුම් ගන්නට ලැබේවා, අවබෝධ වේවා. ඒ සඳහා ධර්ම මානසිකාරූ පිහිටාවා සෑම දෙනාගේම සිත්වලට සිහිය නුවණ යෝනිසෝ මානසිකාරයේ අවදි වී මේ කියලා දෙන කරුණ ටික හොඳින් තේරුම් අරගෙන ධර්ම මාර්ගයේ ගමන් කොට සෑම දිනාටම උතුම් අමා මහ නිවෙනින් නිවිෂණසෙන්ට මේ උතුම් ප්‍රතිපදාව ධර්මයේ ඇසීම හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මේ දවස්වල අවස්ථාව ලැබෙන පරිදි මේ කතා කරන්නේ සාකච්ඡා කරන්නේ ගාම්භීර වූ ධර්ම පරාසයක්. අති ගාම්භීර වූ ධර්ම පරාසයක්. ඉතින් මේ පින්වතුන් මේ වාගේ දෙයක් කරන්ට හිත යෙදුවා කියන එකත් ආශ්චර්ය ධර්මයක්. මේ වාගේ දෙයක් ආරම්භ කරා කියන එකත් ආශ්චර්ය ධර්මයක්. අවුරුදු කීපයක් තිස්සේ මේ ධර්ම සාකච්ඡාව ධම් කතාව කරගෙන ආවා කියන එකත් පුදුමේ සහගත පුදුමේ ලැබෙන කාරණයක් හේතුව තථාගත බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු වූ සූක්ෂම වූ සියුම් වූ වේගවත් වූ ඥානෙ දැකගෙන දැනගෙන අවබෝධ කරගෙන නුවණින් අවතන්පත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ප්‍රධාන පුරකට දේශනා කොට වදාලා වූ මේ හේතුඵල ධර්මයේ ගැඹුරු තැනක් මේ ප ဋ ාණ කතා විස්තරයෙන් කෙරෙන්නේ. ඉතින් මේ ප ဋ ාණ දේශනාවට අපි කල්ැතුවම තිකමාතිකාව කරා අභිධර්ම මේ ධර්ම සංගණී ප්‍රකරණේ ඒකම දුක්කමාතිකාව කරා කාලයක් ඒ කොටස් ටික අවසන් කරලා පදනමක් හදාගෙන ඒ වගේම හිතේ යම්කිසි දැනුම් හයියක් හදාගෙන තමයි මෙතෙන්ට එක්කාසු වුණේ ගොඩෝ. ඉතින් ඒ ඇවිල්ලා දැන් මේ අපේ මේ සූවිසි ප්‍රත්‍ය ධර්ම කාරණා ටික වෙන වෙනම වෙන වෙනම කතා කරලා ඒ වගේ තිබෙන බෙදුම් ටිකක් කතා කරලා දැන් මේ අපි මේ කාලේ කතා කරන්නේ ඒක මේ වීති සංග්‍රහය. එහෙම නැත්නම් වීති ක්‍රමය. චිත්ත වීති නෙවෙයි අවිධර්මයේ විස්තර කරන ප ဋ ාණ විස්තර වීති සංග්‍රහය තමයි මේ කියාගෙන යන්නේ. එතන අපි දැන් මේ පසුගිය කාලේ උපනිශ්‍රය ප්‍රත්‍ය දක්වාම ඒගේ විභංග කතා විස්තරය අපි කිව්වා මේ ප ဋ ාණ විස්තරය. ප ဋ ාණේ තිබෙනවා මේ පඤ්ඤාවාර විභංගය කියලා. ඒ කියන්නේ ප්‍රශ්න අසලා බෙදලා විස්තර කරන්නා වූ පාලි පෙළක් තිබෙනවා. ඒක තමයි අපි මේ කාලේ කරන්නේ. ඒකේ කුසල අකුසල අව්‍යාකෘත වශයෙන් ධර්මකාණ්ඩ කොටස් වලට බෙදලා ඊට පස්සේ ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක දැන් මේ කියාගෙන යන්නේ. මේ පඤ්ඤා කියන්නේ පර්ඨාන පත්‍ය ධර්ම පිළිබඳව වීති සංග්‍රහය කරගෙන යනකොට මේ පින්වතුන්ට මතක ඇති හැම වෙලාවෙම මේ ධර්ම ටික ගොඩවල් තුනකට එහෙම නැත්නම් ස්කන්ධ කතනය කරලා ඉදිරිපත් කළා තිබෙනවා. දැන් අද අද මේ පින්වතුන්ට මම මේ ඉදිරිපත් වෙච්ච කාලය තුල කියන්ට බලාපොරොත්තු වෙන්නේ මේ පුරේජාත සත්‍ය ධර්මයේ පිළිබඳව විභංග බෙදා තිබෙන්නා වූ බෙදා තිබෙන ක්‍රමය පුරේජාත අපිට වචන තුනක් හැම වෙලාවෙම කනට ඇහෙනවා. වචන තුනක් මේ කතනේදී කනට ඇහෙනවා. ඒ කනට ඇහෙනකොට මේ වචන තුන තමන්ගේ හිත දක්ෂ වෙන්න ඕනේ මේ වචනෙන් කියන්නේ මෙන්න මේ හරියයි. මේ වචනෙන් කියන්නේ මෙන්න මේ ධර්ම ගුණයයි. මේ වචනේ අර්ථ ගන්නන්නේ මෙන්න මේ ධර්ම පරාසයයි කියන එක හිතට හැඟෙන්න ඕන. හිතට වැටෙන්න ඕන. හිතට දැනෙන්න ඕන. ආන්න එහෙම වෙනකොට තමයි මේකේ හරියට හිත සමාධියගතව හොඳට හැසිරෙන්නේ තේරුම් යන්නේ එතකොටයි. දැන් ඒ ධර්ම වචන තුන තමයි කුසල ධම්ම අකුසල ධම්ම අව්‍යාකෘත ධර්ම කුසල ධම්ම අව්‍යා අකුසල ධම්ම අව්‍යාකෘත ධර්ම නැවත පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා මේ දැන් සති කීපයක් අතරමංගල තිබිච්ච නිසා අතහැරී තිබිච්ච නිසා ටිකක් අපි ආපස්සට ගිහිල්ලා බැලුවොත් අපි මොකද්ද ඇත්තටම කරේ? ඉස්සර වෙලාම අපි දැනගත්තා චිත්ත චෛතසික රූප කියලා මේ ධර්ම සමුදායක් නිබ්බාන තියෙනවා. චිත්ත ධර්ම 89 කාණ්ඩ චිත්ත ධර්ම සිත් 89ක් අපි දැනගත්තා. ඒ වගේම ඒවා ගැළපීලා යන ඒවා ඒ චිත්ත ධර්ම මේ සිත් ඇතුළත ඒ වගේ අවයව, ඒ වගේ ගති, ඒ වගේ ස්වરૂප හැටියට ක්‍රියාත්මක වෙන චෛතසික ධර්ම 52කුත් දැනගත්තා. මේවා නාම ධර්ම. සිතුත් නාම ධර්ම, ඒ වගේම චෛතසිකත් නාම ධර්ම. ඒ වගේම දැනගත්තා මේ රූප ස්වභාව මූලික රූප හතරකුත් ඒ වගේම ඒකේ උපාදාය ස්වභාව තිබෙන රූප තවත් 24කුත් ඔක්කොම 28ක් දැනගත්තා. ලක්ෂණ රූපත් එක්ක. ඉතින් මොය 89ක් වූ සිත සමූහයත් 52ක් වූ චෛතසික ධර්මයනොත් 28ක් හැටියට ක්‍රියා විස්තර කරන්න කියලා දෙන රූප සමූහයක් අරගෙන අපි මේ නාම රූප ධර්ම හැටියටත් එහෙම නැත්නම් මේකේ ඔය කොටස් ටික කුසල අකුසල අකුසල අව්‍යාකෘත හැටියට පෙළ ගස්සගෙන බෙදාගෙන මේවා වීතිවල චිත්ත වීතියක වැඩ කරන තාලේ විදිය ආකාරයේ දැන් මේ කතා කරගෙන ආවා. ඉතින් මේ මෙතන කුසල කියලා කියනකොට අපේ හිතට හැඟෙන්න ඕනේ හිතට පින්තූරගත වෙන්න ඕනේ හිතට වැටෙන්න ඕනේ දැනෙන්න ඕනේ කුසල කියන වචනේ කියවෙන ධර්ම සමූහයක් තියෙනවා ඒ තමයි කුසල කියලා කියන්නේ කාමාවචර කුසල්සිත 8ක් ඒවා කුසල රූපාවචර ධාන කුසල් 5ක් ඒවත් කුසල අරූපාවචර ධානය කුසල් පහක් ඒවත් කුසල ඒ වගේම ලෝකෝත්තරක් තිබෙනවා මාර්ග සිත් හතරට කියන කුසල් කියලා. එතකොට මේ කුසල ධර්ම කියලා කියනකොට මෙන්න මේ ටික හොඳට අපිට හිතට වදින්න ඕන. කාමාවචර කුසල සිත් අට රූපාවචර කුසල සිත් පහ රූපාවචර කුසල සිත් හතර සා අපරියාපන්න මාර්ගසිත හතර. හැබැයි මාර්ගසිත ඔය හේතුඵල ධර්ම කතාවේදී හැමතැනම බාර ගැනීමෙන් නැහැ. ඒක නිසා අපි මේ හැබැයි කුසල්සිත 21ක් තියෙන බව අපි දැනගන්න ඕනේ. කොහොමද කුසල්සිත 21ක් තියෙන්නේ? කාමාචර සිත 8යි. මේ පින්න කාමාචර කුසල්සිත 8යි. රූපාචර කුසල්සිත 5යි 13යි. අරූපාචර කුසල්සිත 4යි මේ 17යි ඊට පස්සේ ලෝකෝත්තර මාර්ග කුසල්සිත 5 4යි 21යි. ඔක තමයි කුසල ධම්මා කියලා කියනකොට ඔන්න ඔය හරියේ අපේ හිත ගැවසෙන්න ඕන, තැවරෙන්න ඕන මේ ටික අපේ හිතේ වදින්න ඕන මේ ටික අපිට ඉස්සරහට මේ කියන්නේ කුසල ධම්මා කියනකොට මෙන්න මේ ටික තමයි කියන්නේ කියලා දැනගන්න ඕන. අනිත් එක තමයි ඒ කුසල ධර්ම කුසල ධර්ම 21 ගැන කියනකොට ඕවා තනියෙන් හුදකලාව චිත්ත ධර්ම හැටියටම එන්නේ නැහැ. ඕවාගේ අස්සේ තියෙනවනේ ඒවට ආවේනික වෙච්ච කුසල් සිත් ඔය 21ේම අදාළව වැඩ කරන්ට හේතු භූත වෙන උපකාර වන අවයව ගුණී භාවයෙන් යුක්ත වෙච්ච චෛතසික ධර්ම තියෙනවනේ. ඕවත් ඒකට අන්තර්ගත වෙනවා. දැන් කුසල ධම්මා කියනකොට ඒ කුසාසිත 21යි ඒ වගේ අස්සේ ගැළපී තැවරි ඉපදී ක්‍රියාත්මක වෙන්නා වූ චෛතසික සමූහ 38ක් විතර තියෙනවා. ඒ ටික තමයි අපි ඔන්න ගණන් ගන්නේ කුසල ධම්මා කියනකොට. මේ පොදු වශයෙන්. අකුසල ධම්මා කියනකොට දැන් ඔය මේ මම කිව්ව මෙච්චර වෙලාවක් ඔය කුසල ධම්මා කියන වචනය අපි මේකට බහිනකොට මේ වැඩේට බහිනකොට දැනගෙන තියෙන්න ඕනෑ කියන එකයි. දැන් ওই chip 89ක් තිබුණාට ඔක්කොම ටික කුසල නෙවෙයි. ඕවාගේ කුසල් කුසල ධර්ම හැටියට කතා කරන chip තියෙන්නේ 21යි. ආ වගේ චෛතසික ධර්ම 38යි. අනිත් එක තමයි අකුසල ධර්ම. අකුසල ධර්ම මේ තියෙනවා අකුසල් සිත් 12ක් තියෙනවානේ. අකුසල් සිත් 12යි චෛතසික ධර්ම තියෙන ඒ වගේ වැඩ කරන්නා වූ 27. ඉතින් ඔය චෛතසික ධර්ම 27යි අකුසල ධර්ම චිත්ත 12යි ওই ටික තමයි අකුසල ධම්මා කියනකොට අපේ හිතේ හොඳට නැවෙන්න, පෙනෙන්න, පින්තූරගත වෙන්න, දැනෙන්න, තේරෙන්න ඕන වෙන්නේ. එතකොට කුසල ධම්මා අකුසල ධම්මා කියනකොට දැන් කුසල් සිත් 21 සහ චෛතසික ධර්ම අකුසල් සිත් 12 සහ ඒකේ අන්තර්ගත චෛතසික ධර්ම ටික ওই ටික අයින් වුණාම අපිට තව වචනයක් එනවා මේ අභ්‍යකටා ධර්මා කියලා. අභ්‍යකටා ධර්මා කියලා කියන්නේ අභ්‍යකට කියලා කියනකොට මේ ටිකක් ඔය අභ්‍යකට මල්ලට ඔය අභ්‍යකට වචනේ අතරට ඒකෙන් අගවන කියාදෙන ධර්ම ස්වභාව තිබෙනවා කීපයක්. එකක් තමයි විපාක කුසල විපාකයක් හෝ අකුසල විපාකයක් මොකක් හරි විපාකයක් එනවනම් ඒ විපාක සිත්වලට සහ විපාක සිත්වල වැඩ කරන චෛතසිකවලට කියනවා අව්‍යාකෘත ධර්ම කියලා එකක් අනිත් එක තමයි ක්‍රියාසිත හෝ ක්‍රියාසිත වල වැඩ කරන චෛතසික ධර්ම. ක්‍රියාසිත හරි ක්‍රියාසිත වල වැඩ කරන චෛතසික ධර්ම හරි අපි අරගෙන ඒවට කියනවා අව්‍යාකෘත කියලා. එතකොට විපාක වලටත් අව්‍යාකෘත කියනවා ක්‍රියාසිත වලටත් චෛතසික වලටත් අව්‍යාකෘත කියලා කියනවා. අනිත් එක තමයි රූප ධර්ම. රූප ධර්මියත් අව්‍යාකෘතයි. රූප ධර්ම සියල්ලක්ම අව්‍යාකෘතයි. ඒවා කුසල් වෙන්නේත් නැහැ අකුසල් වෙන්නේත් නැහැ අව්‍යාකෘත. ඒකට විපාකත් අව්‍යාකෘතයි, ක්‍රියාසිතුත් අව්‍යාකෘතයි, රූපත් අව්‍යාකෘතයි නිර්වාණ ධාතුව කියන එකත් අව්‍යාකෘත ධර්මයක්. ඉතින් ඔන්න ඔය අව්‍යාකෘත ගොඩේ තියෙනවා මේ ගොඩවල් හතරක්. අව්‍යාකෘත කියනකොට අව්‍යාකෘත කියන එකේ කාණ්ඩ හතරක් තියෙනවා. විපාක සිත්තිකයි චෛතසික, ක්‍රියා සිත්තික සහ චෛතසික ටික, රූප ටික සහ නිර්වාණය. හැබැයි මේ මෙතන මේ විභංගය විභංග වාරයේ කතා කිරීමේදී අපි නිර්වාණය නිර්වාණ ධාතුව මේකට ඉදිරිපත් කරගන්නේ නැහැ. ඔක්කොම අර මේ චෛතසික ධර්ම වැඩ කරන පරාසයේ තිබෙන ටික තමයි එහෙම නැත්නම් නාම ධර්ම ටික ක්‍රියාත්මක වෙන වැඩ කරන ඒ පරාසයේ ඒ චිත්ත වීති පේරියට ගැලපෙන ටික තමයි ගන්න. ඉතින් දැන් මේ ටික මම මේ පින්වත්තුන මතක් කරා. දැන් අපි මේ අද මේ පුරේජාත ප්‍රත්‍ය ගැන කියනකොට ඒ පුරේජාත ප්‍රත්‍ය විස්තර කරපු මේ ධර්ම කාණ්ඩයක් තිබෙනවා. ආන් ඒ කාණ්ඩයේ පිළිබඳව අපි පොඩ්ඩක් මේ දැනුවත් වෙමු. මෙන්න මෙහෙමයි ඔය ප ဋ ාණයේ ඔය විභංගය ඉදිරිපත් කරලා තියෙන්නේ. අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස පුරේජාත පච්චේන පච්චය බලන්න අභ්‍යාකෘත වූ අව්‍යාකෘත වූ ධර්මයක් අභ්‍යාකෘතස්ස ධම්මස්ස අව්‍යාකෘත ධර්මයකටම පුරේජාත පච්චේන පච්චය පෙර පළමුවෙන් උපන්නා වූ ධර්ම පත්‍ය ගුණයෙන් පත්‍ය වෙනවා දැන් මේකේ තියෙනවා ඒක ආකාර දෙකක් වෙනවා. එකක් තමයි ආරම්මණය පුරේජාත වෙනවා වත්තු පුරේජාත කියලා කියනවා. ආරම්මණු පුරේජාත වත්තු පුරේජාත කියලා කියනවා. දැන් මේ අපි පින්වතුන් මේ අහගෙන ඉන්න පින්වතුන් හොඳට තේරුම් ගැනීම වටිනවා. මේ පුරේජාත කියන කතාව මේක අපි ඉස්සෙල්ලා අහලා තියෙනවනේ. අර පත්‍ය විග්‍රහයේදී පුරේජාත කියලා කියන්නේ කලින් හටගත්ත දේ. පළමුවෙන් ඉපදිච්ච දේ. පළමුවෙන් ඉපදිච්ච ධර්මය කලින් ඉපදිච්ච ධර්මය පුරේජාතයි කියලා කියනවා. එතකොට පුරේජාතව කලින් ඉපදෙන ඉපදිච්ච දේ මොහොකට හරි අපි ඒක ඉස්සරහදී කතා කරන මොහොකට හරි තව ධර්මයකට ඉස්සර වෙලා ඉපදිලා පස්සේ උපදින එකට ධර්මයකට මේ පිහිටක් ප්‍රත්‍යක් වෙනවා. ඒ කියන්නේ උපකාරක ස්වභාවයක් ඇති කරනවා. උපකාරක ස්වභාවයක් වෙන්න පුළුවන්. එහෙම ගුණයක් තියෙනවා. ඒ වගේ ධර්මතා දෙකක් තියෙනවා. ඒ කියන්නේ පළමුවෙන් උපදිනා පුරේජාත ප්‍රත්‍ය කරන කලින් ඉපදිලා පස්සේ ඉපදිච්ච දෙයකට උපකාරක වෙන් උපකාර වෙන්න පුළුවන් උපකාර විය හැකි ಗುಣධරණ ධර්මතා දෙකක් තියෙනවා. එකක් තමයි ආරම්මණය එකක්. අනිත් එක වස්තුව එකක්. මේ වචන දෙකක් තියෙනවා. ආරම්මන පුරේජාතත් වෙනවා, වස්තු පුරේජාතත් වෙනවා. ඔය දෙකම පුරේජාත වෙනවා. බලන්න. මොකද්ද ආරම්මණය කියලා කියන්නේ මොකද්ද වස්තුව කියලා කියන්නේ? අපි මේකට සුපුරුදු භාවිතයට යන්න ඕනේ. සුපුරුදු භාවිතයේ තමයි අපි හැම වෙලෙම ගන්න ඇහැනේ. ඇහැ තමයි මේ අපි රූපයක් දකිනවා කියලා දැන් ඔය ඕක ඕක තමයි අපි මේ නිතරම ලේසියෙන්ම ගන්න දේ. බලන්න ආරම්මනේ ඇස ගත්තන් පස්සේ ආරම්මණය මොකද්ද? වර්ණ රූපය. වස්තුව මොකද්ද? මේ ප්‍රසාදේ වස්තුවේ චක්කුව. ශබ්දයක් ගත්තන් පස්සේ ආරම්මණය වෙන්නේ මොකද්ද? ශබ්දේ. වස්තුව වෙන්නේ මොකද්ද? කන. දැන් මේකේ තියෙන්නේ මෙහෙමනේ. නාසය දැන් නාසය ගත්තන් පස්සේ ගඳ සුවඳ තමයි ආ දිව ගත්තන් පස්සේ රසය තමයි ආරම්මණය වෙන්නේ එතකොට වස්තුව වෙන්නේ විවහ ධාතුවයි කය ගත්තන් පස්සේ ස්පර්ශය වෙන්නා වූ දේ තමයි ආරම්මණය වෙන්නේ ස්පර්ශය දැනගන්න මේ කාය ප්‍රසාදය තමයි වස්තුව බවට පත් වෙන්නේ. ඔය විදිහට තියෙනවා. දැන් ආරම්මන කුරේජාත වස්තු කුරේජාත. දැන් මේ මේ කතාව කියන්නේ මේ ආරම්මණය කලින් ඉපදිලා වස්තුවක් වස්තුව කියන එකත් කලින් ඉපදිලා මොනවා හරි තීකත පස්සේ පහළ වෙන දෙයකට ගැම්මක් උදව්වක් උපකාරයක් වෙනවා කියන එකනේ ඔය ඔය කියන්නේ. දැන් මේ pāli වාක්‍ය කියන්නේ කොහොමද? ධර්මයේ විස්තර කරලා දෙනවා. අභ්‍යාකතු ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස පුරේජාත පච්චයේන පච්චයෝ. ආරම්මන පුරේජාතං අත්තු පුරේජාතං. දැන් මේ මේක අභ්‍යාකත ධර්මයක් කියලා කියන්නේ. අභ්‍යාගතය කියලා කියන්නේ ඇත්තට රූපය අව්‍යාපෘතයක්. වස්තුවත් රූපයක් අව්‍යාපෘතයක්. ඒ වගේම ආරම්මණයත් වස්තුවක් ඒ වගේ මේ අරමුණක් ඇවිල්ලා රූපයක් ඒකත් අව්‍යාපෘතයක්. මේ හොඳට පැහැදිලිව තේරුම් ගන්න අපේ පින්වතුන් අභ්‍යාගතෝ ධම්මෝ කියනකොට ඒක ඔය රූප ධර්ම. අභ්‍යාකටස්ස ධම්මස්ස කියන උට තව අව්‍යාකෘත ධර්මයකට. දැන් මෙහෙම තියෙනවා. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා තව ටිකක්. ආරම්මන පුරේ જાතියේ මෙහෙම කියනවා. අරහා චක්කුම් අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සති. අරහතන් වහන්සේ රහතන් වහන්සේ ඇස ඒ කියන්නේ මේ ඇස වස්තුවක් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් දුකයි කියලා වශයෙන් ඕක හොඳට නුවණින් දකිනවා නුවණින් බලනවා මෙනෙහි කරනකොට කියන විපස්සනා කරනවා. ඒ වගේම මේ වස්තුව සෝත, ගාන, ජීවහා, කාය ඔය පහම බලනවා. අනිත් එක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒ වස්තු ටිකත් ආරම්මන වශයෙන් වස්තු වශයෙන් අනිත්‍ය වශයෙන් විපස්සනා කරනවා දුක් වශයෙන් විපස්සනා කරනවා අනාත්ම වශයෙන් විපස්සනා කරනවා කවුද මේක වැඩේ කරන්නේ රහතන් වහන්සේ එතකොට ඔය ඔය ටිකක් කරනවා එහෙම කරනකොට මේ ඔය විපස්සනා කරන රහතන් වහන්සේ මේ ඔය ටික විපස්සනා කරනකොට ඒ විපස්සනා කරන්නේ ඇත්තට මොන හිතකින්ද? කුසල් සිතකින්ද? නැහැ. කුසල් සිතකින් නෙවෙයි. රාතන් වහන්සේගේ හිතේ පහළ වෙන්නේ ඔය වැඩේ කරනකොට ක්‍රියාසිතක්. ඒ ක්‍රියාසිත ඒ ක්‍රියාචිත්තය අව්‍යාපෘතයයි. ඒ අව්‍යාකෘත අව්‍යාකෘතය ඒ ක්‍රියාසිත පහළ වෙන්න ඒ වගේම ඒ ක්‍රියාසිතට ක්‍රියාත්මක වෙන්න නුවණින් බලන්ට නුවණින් මෙනෙහි කරන්ට අර මේ පහළ වෙන ආරම්මන ගුණයෙන් යුක්ත වෙච්ච රූපයත් වර්ණ, ශබ්ද, ශබ්ද ගන්ධ රස ස්පර්ශත් එයට වස්තු වශයෙන් පහළ වෙච්ච රූපයක් වස්තු ස්වභාවයක් ඔය ඒවා උපකාර වෙනවා. ඕක මේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඒකත් අපි දැනගෙන ඉන්න ඕන. ඒක මෙතෙන්ට ගැලපෙනවා. හේතුව මේ නැත්තම් මේක කෙනෙකුට අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැත්තේ මෙහෙමයි. දැන් ඉස්සෙල්ලා මේකෙන් කියනවා මේ පුරේ ජාත කියලා කතාවක්. පුරේ ජාත. ඉන් කලින් ඉපදලා තියෙන්න එපායි. මෙතන කලින් උපදිනවායි කියලා කියන්නේ ඒ කලින් කියන කතාව පෙර කියන එක පැයකට කලින් වෙන්න පුළුවන් පැය භාගයකට කලින් වෙන්න පුළුවන්. ඒ වගේම පැය කාලකට කලින් වෙන්න විනාඩි 10කට කලින් වෙන්න විනාඩියකට කලින් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් විනාඩි 5කට කලින් තප්පරයකට කලින් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් චිත්තක්ෂණ 10කට කලින් චිත්තක්ෂණ 5කට කලින් එක චිත්තක්ෂණයකට හරි කලින් පහළ වෙනවා නම් යම ඒකට කියනවා පුරේදාතයි කියලා. ඒකට කියන පුරේජාතය. එහෙම නැත්නම් කලින් උපන් කියලා. මෙතන හරි සියුම් ස්වභාවයක් තියෙනවා. හරි සියුම් ගුණයක් මේ ඇදලා විස්තර කරලා දෙන්නේ. මේ රූප පහළ වෙනකොට ඒ රූප පහළ වෙනකොට රූපයක් පහළ වෙනකොටයි ඒ රූපයට හිත සම්බන්ධ වෙලා ඒ පිළිබඳව විමසා බලන අවස්ථාවයි කියලා කියන්නේ ටිකක් එකම වෙලාවක වෙන එකක් නෙවෙයි දැන් රූපය මෙන්න මෙහෙම වෙන්නේ මේක වෙන්නේ මෙහෙමයි අපි මේක කලින් දැනගත්තා ඉගෙන ගත්තා යම්කිසි ආරම්මණයක් දැන ගැනීමට ගැළපී යන සිත්වල ක්‍රමානුකූලව විහිදී යන්න ඕනේ කියලා. ආරම්මණයට දැසගෙන ආරම්මණයට හැරිලා ආරම්මණයට යොමු වෙලා ක්‍රියාත්මක වෙන යම්කිසි ක්‍රමානුකූල අවුල් නැති වියවුල් නැති යම්කිසි නාම ධර්ම peelියක් සිත් peelියක් යම්කිසි ක්‍රමයකට ඇදේ ඇදෙන්න ඕනේ ඒකෙන් තමයි මේ ආරම්මණය අල්ලගෙන කියාගෙන දැනගෙන ඉතින් ඉස්සරහට යන්නේ. එතකොට මේ අපි සාමාන්‍යයෙන් ආරම්මණයකට යන්නේ හිතෙන් භවංගය මුල් කරගෙනයි. භවංග සිත මුල් කරගෙන භවංගයෙන් බිදී භවංග භවංග චලනයේ වෙලා භවංග බිදී සිටේ ගිහිල්ලා ඊට පස්සේ පංචද්වාරාව ආවර්ජණය ගිහිල්ලා චක්කු විඥානෙ පහළ වෙලා සම්පටිච්ඡනයකුත් පහළ වෙලා ඊට පස්සේ සම්තිරණයකුත් පහළ වෙලා වොත්තපන තීරණාත්මක ගුණයක හිතකුත් පහළ වෙනවා ඊට පස්සේ ජවංගත වෙනවා ඊට පස්සේ තදාරම්මන වෙලා ඊට පස්සේ නැවත භවංග පාත වෙනවා දැන් මේ අපි දැනගෙන තිබෙනවා නාමයේ හෙවත් සිතක ආයස කාලයයි රූපයක ආයස කාලයයි එක සමාන වෙන්නේ නැහැ කියලා. මේ අභිධර්ම විස්තරයට අනුව අභිධර්ම මේ පිළිබඳව ගැඹීරව මේ විස්තර කරනකොට අපිට අපිට දන්නලා තියෙන අපි දැනුවත් කරලා තියෙන්නේ රූපයක ආවසයයි නාමය කාවසියයි හිත කාවසියයි එක සමාන වෙන්නේ නැහැ. එතකොට යම්කිසි රූපයක් එපදුනාම ඒ රූපය හරියට හිත වගේ හිත වගේ කාල 17ක් ඉන්න පුළුවන්. යම්කිසි හිතක් පහළ වෙනවා නම් ඒ හිතට ආවුස තියෙනවා නම් යම්කිසි වෙලාවක් ඒ වගේ ඒ වගේ කාල 17ක් විතර ඉන්න පුළුවන් කියනවා මේ රූපයට. ඒක නිසා තමයි රූපය චිත්තක්ෂණ 17කට ආයුෂය තිබෙන්නා වූ ධර්ම ස්වභාවයක් කියලා හඳුන්වන්නේ. ඉතින් ඒක විශේෂ ගැඹුරු නුවණකින් තරකානුකූලව නෙවෙයි ගැඹුරු නුවණකින් දැක දැන අවබෝධ කරගෙන දේශනා කරලා තිබෙන විස්තර කරලා තිබෙනා මහා ගැඹීර ධර්ම කාරණයක්. ඒක මේ උඩින් පල්ලෙන් නිකන් ඔය තමන්ගේ දෘෂ්ටිගත වෙච්ච හිතකින් ඊළඟට මේ මොකක්වත් දන්නේ නැතුව හිතන හිතන දේවල් කියලා ඒවා එහෙම එහෙට මෙහෙට කරන්න මනින්න පුළුවන් කමක් නැහැ. ඒක විශේෂිත ඥාන ශක්තියෙන්ගේ ඥාන ධර්මයන්ගෙන් යුක්ත වෙච්ච ඒ වගේම ආර්ය හිත්වලින් ආර්ය ගුණ වලින් පිරිච්ච උතුමන් දේශනා කළා තිබෙනා වූ ඒ ධර්ම විස්තර. එතකොට මේ හිත වගේ වාර 17ක් ඉන්න පුළුවන් මේ රූපේට. භවංගය හැදෙන වෙලා භවංගයේ හිත තියෙනකොට දැන් මේ භවංගයෙන් හිත බිඳිලා එන වෙලා ඒ කියන්නේ රූපයක් පහළ වෙනකොටම ඒ රූපය රූපය පහළ වෙන වෙලාවේ ඒ රූපය පැත්තට භවංගයෙන් බිඳිලා එනවා එකපාරම භවංගයෙන්ම බෑ රූපේ දකින්න භවංගය තියෙනවා එතකොට රූපයක් පහළ වුණා භවංග චලන වුණා දෙකයි භවංග උපච්ඡේදන තුනයි ඉතින් රූපේ දැන් සෙට් තුනක් යනකල් දැන් රූපේ පහළලා තියෙනවා. ඊට පස්සේ පංචද්වාර ආවර්ජනේ පහළ වුණා. ඊට පස්සේ දැන් සිත් හතරයි. දැන් තවත් රූපේ තියෙනවා. මැරිලා නැහැ. හැබැයි මේ සිත් වලේ නම් භවංගේ හැදුනා, භවංග උපච්ඡේදේ වුණා, භවංගේ හැරිවිලා කියලා ගියා. හතර අවස්ථා තුනක් වෙනස් වෙනවා කියන්නේ. ඊට පස්සේ භවංග උපච්ඡේදයෙන් පස්සේ පංචද්වාර ආවර්ජනේ ආවා. ඒකත් නැති වෙලා ගියා. එතකොට පංචද්වාරාවර්ජනේ නැති වුණාට පස්සේ පහළ වෙනවා හිතක්. ඒක තමයි චක්කු විඥානය කියලා කියන්නේ වර්ණ ග්‍රහණය. ඔන්න දැන් එතකොට චක්කු විඥානය තමයි පස් පස්වෙනි හිත ඒ සිත්තේදී. එතකොට මේ මේ චක්කු විඥානය කියන හිතින් එහෙම නැත්නම් විඥාණයෙන් දකින්නේ චක්කු විඥානයත් එක්කම පහළ වෙච්ච රූපයක් නොවේ. චක්කු විඥාණයෙන් දැනගන්නේ චක්කු විඥානයේ පහළ වෙන්න කලින් චිත්තක්ෂණ හතරකට විතර තුනකට හතරකට කලින් පහළ වෙච්ච පහළ වෙලා තිබෙනා වූ රූපයක් ඔය දකින්නේ. ඒ ඒක නිසා කියනවා ආරම්මණය චක්කුවට චක්කු මේ විඥාණය දැනගන්නා වූ ඒ ආරම්මණය ඇවිල්ලා ආරම්මන පුරේජාතයි කියලා කියන්නේ. අරමුණක් හැටියට මේ පුරේජාත. ඊට පස්සේ සම්පටිච්ඡනේට යනකොට තවත් වෙනස් වෙලා යනවා. ඉතින් ඒක ඒකමනේ හිතන්න පටන් ගන්න. එතකොට මේ විශේෂයෙන්ම චක්කු විඤ්ඤාණය. ඒ වගේම තමයි සෝත විඤ්ඤාණය. සද්දේ හටගන්නේ භවංගයත් එක්ක. භවංග සද්දේ එනකොටම භවංගයේ බිඳිල භවංග චරණ උපච්ඡේද ඊට පස්සේ පංචද්වාර ආවර්ජන ඔය ටික ගිහිලා තමයි සද්දය හටගත්ත හටගෙන චිත්තක්ෂණ කීපයක් පරණ වුණකොට තමයි ඕක දකින්නේ. ඒක නිසා තමයි කියන්නේ මේ චක්කු විඥාණයට සෝත විඥාණයට ගාහන විඥාණයට ජීවහා විඥාණයට කාය විඥාණයට ඇති වෙන අරමුණු හැටියට ඉදිරිපත් වෙන රූප ආරම්මණය ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ඉන්ද්‍රිය ගන්ධයක් හෝ රසයක් හෝ ස්පර්ශයක් හෝ මේවා ඩිංගක් පරක්කු වෙලා පරණ වෙලයි එන්නේ කුඩාක් නෙවෙයි චිත්තක්ෂණ කීපයක්. ඒක නිසා එතනින් අරගෙන කියනවා පුරේජාත පච්චයේන පච්චේ. එතකොට ආරම්මන පුරේජාතයි ඒ වගේම තමයි වත්තු පුරේජාත. අනිත් කාරණය මේ වත්තු පුරේජාති කියලා කියනකොට තියෙන එකක් ඒ තමයි ඉස්සර වෙලා පහළ වෙච්ච දැන් මේ ඔය ඇස කියන එකෙත් රූප ඇති වෙලා නැති වෙලා යනවනේ ඒත් ඒවා පහළ වෙනකොට චක්කු විඥාණයට හරියට එනකොට ඊට කලින් පහළ වෙලා තිබිච්ච පුංචි ප්‍රසාදනීය මේ චක්කු රූපයක තමයි මේ මත පිහිටලා තමයි චක්කු විඥාණය ඔය රූපය දැනගන්නේ ආරම්භනේ දැනගන්නේ. ඔන්න ඒ නිසා තමයි චක්කු මේ වස්තුව පුරේජාත කියලා කියන්නේ ඒකට ආරම්මන පුරේජාතේ අරමුණු වෙන දේ ආරම්මන පුරේජාත කියලා කියන්නේ. දැන් එතකොට රහතන් වහන්සේ නමක් ඔය මෙනෙහි කරනකොට උන්වහන්සේගේ ක්‍රියාසිතවලට ඒවා අව්‍යාකෘතයිනේ. මේ රූපත් අව්‍යාකෘතයිනේ. ඒක නිසා කියනවා අව්‍යාකෘත අව්‍යාකෘත ධර්ම වන රූපම පෙර පහළ වෙලා පසු පහළ වන්නා වූ නාම ධර්මයන්ට ආරම්මන වශයෙන් සහ පුරේජාත වස්තු වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ ඒක නිසා. එතකොට දැන් තව එකක් දැනගන්න ඕනේ. මේකේ තියෙනවා අපි මතක තියාගන්න ඕනේ මේ මේකේ තියෙනවා ප්‍රත්‍ය වෙන ධර්මය ප්‍රත්‍ය නිසා හට ගන්න ධර්මය කියලා ප්‍රත්‍යය සහ ප්‍රත්‍යඋප්පන්නේ අපිට දැන් අමතකත් වෙලා ප්‍රත්‍යය සහ ප්‍රත්‍යඋප්පන්න ධර්මය ප්‍රත්‍යඋප්පන්න ධර්මය කියලා කියන්නේ යම්කිසි ප්‍රත්‍ය ගුණයක් හින්දා උපකාරක ධර්මයක් හින්දා මතුවෙන පහළ වෙන ඇති වෙන ධර්ම කොටාසේ ඇවිල්ලා පත්‍ය උප්පන්න. පත්‍ය නිසා උපදේ උපන්නේ. මෙතන චක්කු විඥාණය පත්‍ය උප්පන්නයි. චක්කු විඥානයේ ඇතුළේ තිබෙන චෛතසික ටික ධර්ම ටිකක් පත්‍ය උප්පන්නයි. ඒතකොට ඒ චක්කු විඥානයේ පහළ වෙන්න ඉදිරිපත් වූ වස්තුවයි ආරම්මණයයි දෙක ඇවිල්ලා මේ ආරම්මන වශයෙන් පුරේජාත වෙනවා වස්තු වශයෙන් පුරේජාත වෙනවා ඔය විදිහට අපි මේ ඒකේ තිබෙන්නා වූ ಗುಣ ස්වභාවය දැනගන්න ඕනේ දැන් ඔය රාතන් වහන්සේ නමක් ওই ටික මෙනෙහි කරනකොට උන්වහන්සේගේ හිතේ පහළ වෙන අව්‍යාකෘත ක්‍රියා සිත්තික ඔක්කොම මේ පහළ වෙන්නේ ප්‍රත්‍යুৎপন্ন ධර්ම හැටියට. අභ්‍යාගතෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස පුරීජාත පච්චේන පච්චේ. එතකොට තව එකක් තමයි තව එකක් තියෙන එකේ මේ මනෝ ධාතු ස්වභාවය. ඒ කියන්නේ පංචද්වමයේ පංචද්වාරාවජනය ඊට පස්සේ මනෝ ద్వාරාවජනය ඊට පස්සේ මේ ඒ ඒ කියනා වූ හිත් වලටත් ඒවත් ඇවිල්ලා ක්‍රියා වශයෙන් තිබෙන්නා වූ ධර්ම නිසා එකක් කතා කරන්නේ අව්‍යාපෘත ධර්ම ස්වභාවය හැටියේ කවදාකවත් පංචද්වාර ආවජන හිත මේ ඇවිල්ලා කුසල හිතක් නෙවෙයි. ඒක අකුසල හිතකුත් නෙවෙයි. ඒ නිසා ඒක අව්‍යාපෘත ගුණයෙන් යුක්ත වෙච්ච හිතක්. අපිට නොපෙනුනාට අපිට නොදැනුනාට අපේ ඇහැ තුළ අපිට අරමුණු වන්නා වූ ආරම්මණය නිසා ආරම්මණය තුල තියෙනවා අපේ ඇතුළත පහළ වෙන්නා වූ හිත් වලට 아무තු ಗುಣ බලපෑමක් කරන ඒව පහළ වෙන්න හරියට විස්තර කරගන්නට බැරි තරමේ සිව් වෙච්ච උපකාරක ධර්ම ගුණයක් උපකාරක ශක්ති ගුණයක් තිබෙනවා ඒකේ. ඒක නිසා තමයි ඒව පහළ වෙන්නේ. දැන් රහතන් වහන්සේ නම ඔය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට උන්වහන්සේගේ ඥානයක් තිබෙනවා. හොඳ ඥානයක් තියෙනවා. ඒ ක්‍රියාහිතේ සරු වේගවත් වූ පිරිසිදු ඥානයක් තිබෙනවා. ඒ ඥානෙ යුක්ත වෙච්ච හිතකින් චෛත්‍යක ධර්ම සමුදායකින් තමයි ඔබ බලන්නේ. ඒ බලන්ට ඒව මෙනෙහි කරන්ට මෙනෙහි කරන්ට උන්වහන්සේලා ඒ ඒ ඒ ඒ තැනම එන එක නෙවෙයි ඊට කලින් පහළ වෙච්ච ඩිංගට කලින් පහළ වෙච්ච ස්වභාවයන් ආරම්මණයන් ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒ වගේම චක්කු සෝත ගාන ජීවා කාය කියන මෙන්න මේවා තමයි ආධාර උපකරණන්නේ ඒක නිසා එතනදී කියනවා බලන හිතත් අව්‍යාපෘතයි බලන හිතට උපකාර වන ප්‍රත්‍යගුණේ දිහි කරන ඒ ධර්මත් අව්‍යාකෘතයි කියලා. තව එකක් තිබෙනවා මෙහෙම. මේ ලස්සන කතාවක් තියෙනවා. මේ ප ဋ ාණේ තියෙනවා දිබ්බේන චක්කුණ රූපම් පස්සති කියලා. දිබ්බේන චක්කුණ රූපම් පස්සති. ඒක දිගට කියන දිබ්බා සෝද්ධාතිය සද්දං සුනාත රූපා එහෙම එහෙම තියෙනවා ඒක. කිලිස් නැති රහත් ගුණයෙන් පිරී රහතන් වහන්සේ නමක් උන්වහන්සේගේ ක්‍රියාත්මක කරගන්නවා බලවත් වූ දිරුව සිවැසක්. ඒක අභිඥා ගුණයක්. හිතට සම්බන්ධ වූ ඇස් ගතියක්. දිබ්බ චක්කු කියලා කියන්නේ ඒකයි. ඒ හිතට සම්බන්ධ වූ ඇහැ කියන ගතිය මේ උන්වහන්සේගේ හිතින් දකින්න පුළුවන් ඕන දෙයක් වැහිලා තිබෙන දෙයක් දුර තියෙන දෙයක් හොඳට දකින්න පුළුවන් ඒ වගේම සිවුම් දෙයක් සූක්ෂම දෙයක් ඕලාරික දෙයක් දකින්න පුළුවන් ඉතින් උන්වහන්සේ මේ අපි මෙහෙම හිතමු දැන් රහතන් වහන්සේ නම හොඳට දිවස් උපදවාගෙන උන්වහන්සේ ඇස් දෙකෙන් නෙවෙයි. ඔය වැඩේ කරන්නේ ඇස් දෙකෙන් නෙවෙයි. මේ උන්වහන්සේගේ පිරිසුදු නිකලස් හිතේ තිබෙනවා ඥාන ගුණයක් තියෙන මේ ඇහැ වගේම ඉස්සරහට ගිහලා මේක දකින්න පුළුවන්. දැන් අපි මෙතෙක් කතා කරේ මේ සාමාන්‍යයෙන් කර්මයෙන් උපන්නා වූ ඇහැ පිළිබඳවනේ. එහෙම නෙවෙයි. උන්වහන්සේගේ ඥානයේ තිබෙනවා නෝනේ තිබෙනවා 아무තු දුරට ගිහිල්ලා මේ ඇහැ වගේ පෙන්눔 කරන ගතියක් තිබෙනවා. ඒකට කියනවා අභිඥා සිත් කියලා. මේ දිවසින් බලනකොට ඒකට ළඟ දුර වශයෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක මේ ලොකු වෙන්න ඕනේ කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. සියුම් වුණක් දකිනවා, ඕලාරික වුණක් දකිනවා, ළඟ තිබුණත්, පැහිලා තිබුණත් හොඳට දකිනවා. එතකොට උන්වහන්සේලා බලන්නේ අපි හිතමු දැන් මේ මහා විශාල කඳු යායකට එහා පැත්තේ මේ ඔන්න කවුරු හරි කෙනෙක් මලක් කඩනවා. හැතක්ම පහ හයක් එහා පැත්තේ කන්දකට එහා පැත්තේ කවුරු හරි තරුණ කෙනෙක් මලක් කඩනවා. රහතන් වහන්සේ දුර ඉඳලා බලනවා. උන්වහන්සේ ඒ බලන්නේ කඳු යායක් විනිවිදගෙන. ඒ කඳු යාය විනිවිදගෙන බලනකොට උන්වහන්සේට උන්වහන්සේට හිතේ පහළ වෙන්නේ සිත් පෙළක්. අභිඥා සිත් පෙළක්. ඒ අභිඥා ඥානයන්ට සිත් පෙළියට ආරම්භන වශයෙන් ඉදිරිපත් වෙන්නේ ගොදුරු වෙන්නේ අර 70ක්ම 5 6කට කඳු වලල්ලකින් එහා පැත්තේ මල් කඩන්නා කෙනාගේ මල. ඒ වගේම ඒ කෙනාගේ දර්ශනය. රහතන් වහන්සේගේ අභිඥා හිතට ඒ කෙනාගේ වර්ණයක් ග්‍රහණය වෙනවා. ඒ වගේම එයාගේ හැඩයක් ග්‍රහණය වෙනවා. මලක් ග්‍රහණය වෙනවා. එතකොට ඒ ග්‍රහණය වෙන්නා වූ මල පුජ්‍යලයාගේ පාට ඒ වෙලාවේ මහා පහළ වෙච්ච දේ. ඒ වෙලාවේ පහළ වෙච්ච දේ උනාට ඒත් සුළු වේලාවකින් උන්වහන්සේ පහළ වෙච්ච පහළ වෙන ශනේම නෙවෙයි පහළ වෙලා චිත්තක්ෂණ කීපයක එහාට මෙහාට වෙච්ච එකක් තමයි උන්වහන්සේගේ ඥාණයෙන් දකින්න. ඒක හැබැයි උන්වහන්සේට අඩුවක් පාඩුවක් වෙන්නේ ආන ඒ ඒ වගේ පුරේජාත ස්වභාවය තියෙන්නේ ආරම්මණයේ ඒ වගේම ප්‍රත්‍යুৎপন্ন ධර්ම ස්වභාවයේ තිබෙන්නේ උන්වහන්සේගේ අභිඥා හිතේ. ඒ අභිඥා හිත තමයි පහළ වෙන්නේ අර ටික අරමුණු කරගෙන. ඉතින් අපි මේ මේ කාරණා මෙහෙම කියාගෙන යනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් සංසාර දුකට පත් වෙලා සසර දුකේ මේ ගැලිලා ඉන්න අපිට සංසාර දුකෙන් මිදෙන්න මේ තියෙන විපස්සනා කතාවක් කරන්නේ නැතුව විපස්සනා කතාවක් විපස්සනාවක් ඉදිරිපත් කරන්නේ නැතුව මේ රාතන් වහන්සේගේ අභිඥා හිතයි ආරම්මණයයි මේ වගේ ගැන කීමින් ඇහිමින් අපේ නිවන් ගමන යන එක එහෙම නැත්නම් ධර්මාභෝධය වෙන එක වෙනවද කියලා කෙනෙකුට ඔය අස්සෙත් හිතෙන්නත් පුළුවන් අහන්නත් පුළුවන්. මේකේ ඥාණයෙන් අහනකොට නුවණින් අහනකොට අපි දකින්නේ තේරුම් ගන්නේ මේ සංසාරයට අයිති වෙලා ඇති වෙලා නැති වෙලා යන්නා වූ ධර්ම ස්වභාවය. ධර්ම ස්වභාවයක් දකින්න. අනිත් එක තමයි මේකේ ගොඩාක් වැඩ සිද්ධ වෙනවා. මේ ගැඹුරු ධර්ම කාරණාවල් මෙනෙහි කිරීමේදී අපේ ඉන්ද්‍රිය ධර්මයන් මෝරනවා. ශ්‍රද්ධාව මෝරනවා. සතිය මෝරනවා. වැඩෙනම මෝරනවා, වීරිය වැඩෙනම මෝරනවා, සමාධි ගුණය හොඳට කිතා බහැලා මෝරනවා. ඥානීය ප්‍රඥාව මෝරනවා. සත්‍ය බෝධිහාංග ධර්මයන් වැඩෙනවා මෝරනවා. ආර්ය ශ්‍රාංග මාර්ග ධර්මයන් සම්මා දිට්ඨිය මුල් කරගෙන සම්මා සංකප්ප ආදී අංග වැඩෙනවා මේරීම් ස්වභාවයටපත් වෙනවා. ඒ වගේම තමයි ඒවා අභ්‍යන්තරක වශයෙන් අපේ හිත තුළ වැඩි මේරීම් ස්වභාවයටපත් වෙනවා වගේම අපිට අපේ මේ ධර්ම ස්වභාවය ඉදිරිපත් කරලා තිබෙන තථාගතයන් වහන්සේ කෙරෙහි අතිශය ප්‍රේමණීය ගතියක් නමස්කාරමේ ගතියක් ගුණයක් අපේ හිතේ පහළ ඒක බලවත් ශ්‍රද්ධාවක්. බලවත් ශ්‍රද්ධාවක්. මේවා රැකගෙන ආපු ගෞරවනීය ස්වාමින් වහන්සේලා කෙරෙහි අපේ තුල පහළ වෙනවා පුදුමාකාර ශ්‍රද්ධාවක් ගුණයක්. ධර්මයේ කෙරෙහි මේ වගේ සියුම් ස්වභාවයක් මේකේ ඇත්තේ තියෙනව නේද කියලා අපිට ධර්මයේ කෙරෙහි පැහැදීම් ස්වභාවයක් ඇති වෙනවා. ඒක නිසා මේ ධර්ම අපිට නිවන් මාර්ගයේ පහදලා දෙනවා මෝරවලා දෙනවා. නිවන් මාර්ගය අපිව ඉස්සරහට තල්ලු කරලා දෙනවා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වඩන්නේ නැතුව දිනු කරන්නේ නැතුව ඒව හැඩගස්ස ගන්නේ නැතුව අපි කොච්චර නිවන් අවබෝධ කරගන්නට තැතනුවත් මහන්සි ගත්තත් ඒක වෙන්නේ නැහැ. ඒක නිසා මේ කාලේ තව එකක් තියෙනවා දානයක් දෙන්නේ නැතුව සීලයක සමාදන් වෙන්නේ නැතුව ඒවත් කපා හැරලා බෝධිපාක්ෂික ධර්ම වැඩිවීමක් කරන්නේ නැතුව ඒවත් පැත්තකට දාලා ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික ගුණ ගගාව নমස්කාර කිරීම වශයෙන් හෝ වේවා ඇති කරගන්නේ නැතුව ඒවත් අහකට දාලා ඒ වගේම ධර්ම මේරීම් ස්වභාවයකට පත් කරන්නේ නැතුව ඵලය ගන්නට මහන්සි ගන්න කාලයක් අද එවැනි පැත්තට බර වෙච්ච ඒ වගේම චින්තනයෙන් මොට වෙච්ච බොරුවට පහදුනාව සිත් තියනවා කියන કોઈ ප්‍රශ්නේ ගොඩනගන්න පුළුවන්. හරියට කියනවා නම් පොල් ගහක් හදනවා. පොල් ගහක් හදලා ඒකට වතුර දාන්නෙත් නැහැ. ඒ වගේම පොහොර දාන්නෙත් නැහැ. ඒ වගේම වටපිට සුද්ධ කිරීමකුත් නැහැ. මොකක්වත් කරන්නේ නැතුව ඒ වගේම ඒක මෝරලා හරියට පොළ අතු දාලා පීදිලා එනකල් බලාගෙන ඉන්නෙත් නැතුව ඉක්මනට ඉක්මනටම හදපු ගමන් මාසෙන් දෙකෙන් තුනෙන් මේකෙන් පොල් ගෙඩි කන්ට බලාගෙන ඉන්නවා වගේ වැඩක්. ඒක නිසා එවැනි අයට මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒකට පුංචි හැඳින්වීමක් ඔය කරේ. තව එකක් තියෙනවා දිබ්බාය සෝත ධාතුය සද්දං සුනාති. දිවසින් ඒ රහතන් වහන්සේලා සද්ධාන සද්ධාන මුටත් ඇත්ත වශයෙන්ම දැන් බලන්නකො මේ ඕක සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් මේ ශබ්දයක් අපි ගුවන් යානයක් ශබ්දයක් අපිට අහන්න ලැබෙනවනේ ওই අනුසාරයෙන් හරි ඉස්සෙල්ලා පුරේ ජාතිපත්‍ය තේරුම් ගන්න පුළුවන් ගුවන් යානයෙන් මේ වෙලාවේ නිකුත් කරපු හඬ නෙවෙයි ඇත්ත වශයෙන්ම අපිට අහන්න ලැබෙන්නේ. ගුවන් යානයේ ටිකක් ඈතට ගිහිල්ලා අපිට අහඬ අපේ කනට එනකොට. ඉතින් පුරේජාත ස්වභාවය. ඉතින් ඒ පුරේජාත වූ ශබ්දය ඉතින් දිබ්බ චක්කු ක්‍රියා අවිඥා සිතකින් ඒ කියන්නේ රහතන් වහන්සේට තිබෙන්නේ අවිඥා ක්‍රියාසිතක් ඒ හිතින් දකිනවා අහනවා එතකොට ඒ අවිඥා හිත පහළ වෙන්න අර ශබ්දය උන්වහන්සේට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය ස්වභාවයටපත් වෙනවා. ওই වගේම තමයි මේ අර මුලින් කියපු හැටියට රූපය කියනා වූ වර්ණය චක්කු විඥාණයට උපකාර වෙනවා. ශබ්දය සෝත විඥාණයට උපකාර වෙනවා. ගන්ධය මේ ගාහන විඥාණයට උපකාර වෙනවා. රසය කියනා උදේ ජීවහා විඥානයක් පහළ වෙන්න උපකාර වෙනවා පුරේ ජාත ප්‍රත්‍යයෙන් පොට්ටබ්බය කාය විඥානය පහළ වෙන්න උපකාර වෙනවා මෙන්න මේ විදිහට ඔය ආරම්මණයක වශයෙන් මේ පුරේ ජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා අනිත් එක තමයි ඒ වෙලාවට වස්තු වශයෙන් පුරේ ජාත වෙන්නේ දැන් ඔය මේ රාතන් වහන්සේගේ රහතන් වහන්සේගේ ඔය අභිඥාසිත පහළ වෙන්නේ නම් ඇහැ අල්ලගෙන නෙවෙයි. ඒ පහළ වෙන්නේ හෘදේ වස්තු රූපය මුල් කරගෙනයි. ඒක නිසා ඒ විලාවට ගන්නේ වතුපුරේ જાති හැටියට ආන්නේ හෘදේ වස්තුවයි. හැබැයි අනිත් වෙලාවට අපි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අරමුණක් දකිනවා නම් ඒ වෙලාවට ගන්නේ ඒ ඒ අදාළ වස්තු ස්වභාවයයි. ඊළඟට තව එකක් තිබෙනවා. දැන් ඔය මම මෙච්චර වෙලා විස්තර කරේ අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රති වෙන ආකාරය. දෙවෙනි වීති වාරය විභංගයේ මේ විදිහට කියනවා. අභ්‍යාගතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස පුරේජාත පච්චේන පච්චය. ඒකත් ආරම්මන පුරේජාතං වතු පුරේජාතං. අභ්‍යාගතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස පුරේජාත පච්චේන පච්චේ. ඒ කියන්නේ අව්‍යාකෘත ධර්ම. ඔය ආරම්භ. ඊළඟට වස්තුවක් හෝ වේවා ඒ කියන්නේ ගොච් ඔය අනිශ්චය වෙනා වස්තුවක් හෝ වේවා ආරාමණයක් හෝ වේවා කුසල ධර්මයක් පහළ වෙන්න ආරම්මන ප්‍රයෝජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් අපි හිතමු මෙහෙම. මොකක් හරි මොකක් හරි සද්දයක් ඇහුණයින් පස්සේ ඒ සද්දය පහළ වුණාම ඒ සද්දය අපි මොකක් හරි මෙනෙහි කරන්නට එහෙම නැත්නම් ඒක ඒකට ප්‍රතිචාර දක්වන කුසල ආරම්මණික වශයෙන් කුසලයක් හැටියට මේ කියන්නේ මෙනෙහි කර අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නට හරි දුක වශයෙන් හරි අනාත්ම වශයෙන් හරි මෙනෙහි කරනකොට අපිට පහළ වෙන්නේ කුසල්සිත. ඒ කුසල්සිත වලට ඉස්ස ඉදිරිපත් තුන්නේ ආරම්මන වශයෙන් හරි වස්තු වශයෙන් හරි ඔන්නෝයි කියනා වූ මේ ධර්ම ටික මේ රූප ටික රූපය ඇවිල්ලා අව්‍යාකෘතයි ඊට පස්සේ ඒක මෙනෙහි කරන්නා වූ කුසල සිත ඇවිල්ලා කුසල ධර්මයක්. ඒ එතකොට ඒ කතාව කියනකොට අභ්‍යාගතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස පුරේජාත පච්චේන පච්චයෝ ආරම්මන පුරේජාතං වස්තු පුරේජාතං. දැන් මම මේ වෙලාව දක්වාම මේ පින්වතුන්ට යම් කිසි ධර්ම හැඟීමක් මතු කළා. ධර්ම හැඟීමක් මතු කළා. ඉතින් ඔය අනුසාරයෙන් හිතන්න පුළුවන් අර මේ අව්‍යාකෘත ධර්මයක් අකුසල ධර්මයන්ට පත්‍ය වෙන ආකාරය කුරේජාත් පත්‍ය වෙන. ඒ කියන්නේ මොකක් හරි ඔය වස්තුවක් හරි අරමුණක් හරි ඉදිරිපත් වුණාම ඒ රූපමය ඒ ගෝචරමේ ධර්ම ස්වභාවය අපි හිතින් අල්ලාගෙන ලෝභ කිරීමට යනවා නම්, ද්වේෂ කිරීමට යනවා නම් එතන ඇති වෙන්නේ වස්තුවක් අව්‍යාකෘත වශයෙන් සරතන රූපේ ගුණයක් අකුසල ධර්ම සමූහයක් අපේ තුළ පහළ වෙන්න ඒක ඉදිරිපත් වෙනවා කියන එකයි. ඉතින් මම අද දවසේ මේ පින්වත්තුන්ට මෙන්න මෙච්චරකින් මේ කතාව හමාර කරනවා. හැබැයි මේකේ දිග ඇදයක් තියෙනවා. මේ වස්තු ආරම්මන පුරේජාත ස්වභාවය පුරේජාත ඇත්ත වශයෙන්ම තියෙන්නේ විශේෂයෙන්ම රූප ධර්ම අල්ලගෙන කියන්නේ ප්‍රතිඋප්පන්න ධර්ම හැටියට සඳහන් වෙන්නේ නාම ධර්ම සමුදායයි. ඉතින් මේක අපි මේක ඉස්සර වෙලා මම හිතන්නේ අවුරුද්දකට හමාරකට කලින් කියපු දෙයක්. මේ අදත් මේ ඇදලා අරගෙන කියන්නේ අපිට නැවත වතාවක් මේ ධර්මයේ විභංග වාරය සාකච්ඡා කිරීම වශයෙන් හිතේ උඩට ගන්නයි. ඒ නිසා අපේ පින්වත් හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ කාරණා ටික අහගෙන හිටියත් මම බොහොම විශ්වාස කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කොච්චර සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අපේ තථාගතයන් වහන්සේ කොච්චර සියුම් තැනක ඉඳගෙන මේ දහම් දැරිල්ල බලලා තියෙනවාද කියන හැඟීම හරියට ශ්‍රද්ධාවකින් අපිට හැඟෙනවා හිතෙනවා. උන්වහන්සේගේ හිත උන්වහන්සේගේ ඥාණය කොච්චර තැනක ඉඳගෙන කොච්චර සියුම්ව කොච්චර වේගවත් කොච්චර පිරිසිදුවට ක්‍රියාත්මක වෙනවද කියන එක අපිට මේ ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව උපදවාගෙන මෙනෙහි කරන්න පුළුවන්. ඒක නිසා මහා කරුණාවෙන් යුක්තව උග්ගටිතඤ්ඤෝ පුජ්‍යලයන්ටත් විපංචීතඤ්ඤ පුජ්‍යලයන්ටත් ඒ වගේම නෙය්‍ය ගුණයෙන් යුක්ත පුජ්‍යලයන්ටත් ඒ වගේම අනාගතයේට පිහිටක් සලසා ගන්නට පදපරම ගුණ ඇති පුජ්‍යලයන්ටත් කරුණාවෙන් යුක්තව මේ ධර්ම කාණ්ඩයේ විස්තර වශයෙන් දේශනා කළ තිබෙනවා. ධර්ම අවබෝධය කරගන්නට අභිධර්ම කතනය හරිය වැදගත්. හරිය වැදගත්. ඒ කියන්නේ පුජ්‍යල පුජ්‍යල කතනයක් පුජ්‍යල යම් පිළිබඳව සැලකීමක් පුජ්‍යලයන් පිළිබඳව විග්‍රහයක් නෙවෙයි. පුජ්‍යලයා කියලා ලෝකේ කතා කරන්නා වූ කෙනා පුංචි පුංචි සියුම් නාම රූප ධර්ම කෑලි වලට චිත්තචෛසික ධර්ම කෑලි වලට රූප වලට බෙදලා ඒ වගේම චිත්ත වීති හරහා පුජ්‍යලයක් නැති ආකාරයේ විස්තර කරමින් ක්‍රියාදෙන විස්තර කරන්නා වූ බොහෝම ගැඹුරු පිරිසුදු දහම් පාඩමක් මේ. මේ දහම් පාඩම බොහෝම කාලයක් තිස්සේ අපේ පින්වතුන් මේ සිද්ධ කරගෙන ආවා, ඇහුවා. එක පැයක පැයක කාලයක් සත්වයක් නැති, පුජ්‍යලයක් නැති, ආත්මයක් නැති ධාතු ස්වභාව, චිත්තචෛසික ධර්ම ස්වභාව පිළිබඳව අපි කතා කළොත් එක පැයක් ඒ පැය තුල අපේ හිත ලෝකේ මුලා වෙලා තිබෙන්නා වූ පුජ්‍යල ආරම්මණයක ගතියෙන් බැහැර වෙලා පුජ්‍යලයක් නැති නාම රූප ධර්ම චිත්තචෛසික ධර්ම ඒ වගේම රූප ධර්ම මේ සිත් වශයෙන් ක්‍රියා ඒ වගේම ධර්ම වශයෙන් කුසල අකුසල අවියාකෘත කියන ඔය ධර්ම පරාසය මෙනෙහි කරන්ට යනකොට ඒ වෙලාවට සදංග වශයෙන් හෝ වේවා ආත්මයක් නැහැ පුද්ගලයෙක් නැහැ කියන පැත්තකට හිත හැරිලා වැඩ කරනවා ප්‍රඥාව කියන ධර්මය ශ්‍රද්ධාව ඒකාග්‍රතාවයත් එක්ක මේරින් ස්වභාවයටපත් වෙනවා බෝධිපාක්ෂික ධර්ම ගැඹුරින් වර්ධනය වෙනවා එවැනි අවස්ථාවක් තමයි අදත් මේ පින්වතුන්ට උදාපත් උනේ ඒ නිසා අපි ඉදිරි හරිය ඊළඟ සතියේදී කතා කරන්නට අදිස්ථාන කරගනිමු මේ උතුම් ධර්මයේ මේ විදිහට ඇහිීමෙන් හිතීමෙන් මෙනෙහි කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් ඒ ධර්මයේ හිතන්ට මෙනෙහි කරන්ට අහන්ත ඡන්දය කුසල ඡන්දය උපදවා ගැනීමෙන් උපදවාගත් ඒ ධර්ම සමුදායේ අස්සේ තිබෙනවා මහ පුදුම බලයක් පුදුම ගුණයක් පුදුම හැකියාවක් ඒ ධර්ම බලයෙන් සෑම දිනාටම ගාම්භීර වූ නාම රූප ධර්මයන්ගේ වෙනස් වීම නාම රූප ධර්මයන්ගේ තිබෙන්නා වූ වින්දනයක් නැති අවිඳිත ගතිය ඒවා තුළ තිබෙන්නා වූ හරයක් නැති ස්වභාවය සාරවත් නැති ගතිය තේරුම් අරගෙන සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ කරගෙන අමාමහා නිවෙනින් නිවිසනසේ නිවෙන ස්පර්ශ කරගෙන නිවියන්ට ලැබේවා නිර්වාණ අවබෝධයේ පිණිස මේ උතුම් ධර්මයේ ඇසීමේ වැඩ වැඩි එහෙම නැත්නම් පින හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම දිරුවන් සරණයි. සාදු සාදු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තව කොපමණ වෙලාවක් අපහාර ඇඳින්න පුළුවන්ද කියලා දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. සම්මා අපි තානත් ඇහුන්නේ අපිට. ආ ප්‍රශ්න පොඩි වෙලාවක් ගාමු අපි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් මොකක් හරි. හොඳයි කල්‍යාණ මිත්‍රෙන්ට යොමු වෙනම් ප්‍රශ්න වලින් එකතු වෙන්න පුළුවන් තෙරුවන් සරණයි. අද කීප දෙනා එකතු වෙලා ඉන්නේ නේද? ආ ස්වාමීන් වහන්සේ අපිට නව දෙනෙක් විතර ඉන්නවා ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ ඉදිරියට එකතු වෙයි අද අලුතෙන් පටන් ගන්න හින්දා සමහර දන්නේ නැතුව ඇති. හරි. ස්වාමීන් වහන්සේ මම කෙටියෙන් ප්‍රශ්නයක් අහන්න මට නොතේරෙන තැනක් තවදුරටත් පැහැදිලි කරගන්න. මේ මෙතෙන්දී ආරම්මන පුරේජාත කියනකොට මේ අරහා චක්කුම් අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සති කියන තැනදී එතන ස්වාමීන් වහන්සේ මට හිතුනේ මේ දැන් ඒ රහතන් වහන්සේ ඒ මහා ක්‍රියා සිතෙන් සිත ඒ රහතන් වහන්සේගේ මහා ක්‍රියා සිතට අරමුණු වෙන්නේ ඇත්ත වශයෙන්ම රූපයක්ද නැත්නම් ප්‍රඥප්තියක්ද කියන දැන් අපි දැන් අපි ගැන හිතුවොත් මං ගැන හිතුවොත් මම ඇස් දෙක වහගෙන ඇහැකින් පේන දෙයක් නෙවෙයි එතකොට ඇස් දෙක වහගෙන ඇහැගෙන හිතුවොත් ඒක මං කලින් දැනගත් දැනුමක් මෙනෙහි කරනවා වගේ ගතියක් තියෙන ඇත්තටම ඇහැ කියන එක ගැන එතන වස්තුවක් හැටියට නැත්නම් රූපයක් හැටියට ඒ මනසට යෙදෙන්නේ නැති බවක් වගේ තියෙනවා. යමක් දිහා කෙලින්ම බලාගෙන ඒක අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා නම් එතකොට අපිට මට තේරෙනවා මේ එහෙනම් ඒ වස්තුවම තමයි බලාගෙන මේ අනිත්‍යයි කියලා අරමුණු කරන්නේ කියලා. නමුත් මේ ඇත්තටම මේ ඇස්ස කන නාසය දිව කය කියන එක ගත්තාම එහෙම පුළුවන්ද කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ එතකොට ඒ වර්තමාන රූපේ ධර්මණු කරන්නේ නැත්නම් යම්කි ප්‍රඥප්ති මාත්‍රයක්ද ඒ එතන ආරම්භ වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි ආව ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි ඒක මහත්තයා මේ හැම දිනාටම මේක ප්‍රයෝජනවත් වූ ප්‍රශ්නයක් හැටියට මට දැනෙනවා මේකට උත්තරය බුදුරජාණන් වහන්සේගේ දේශනාවේම තියෙනවා අපි දන්නවා ඒක. ජයන්ත මහත්තයා දන්නවා. ඒක නැවත පොඩ්ඩක් නිකන් හාරලා උස්සලා ඉස්සරහට දාන එක විතරයි මම මේ වෙලාවේ කරන්නේ. මේ පින්වතුන් හැම එක්කෙනාම ඒක උත්තරේ දන්නවා. ප්‍රඥාත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න බෑ. ඒක වෙන්නේ නැහැ. හේතුව මේ ඔක වෙන්නේ අපේ ප්‍රඥප්තියක් රූපයකට කොටලා තියෙනවා. ඒ රූපයකට ඇහැ කියලා හරි එහෙම නැත්නම් කන කියලා හරි අපි සරලව ගත්තොත් පුජ්‍යය. ඒ තමයි කියලා. ජිනදාස කියන කෙනා ජිනදාස කියලා කියන්නේ ප්‍රඥප්තිය. ජිනදාස කියලා කියන වචනේ ප්‍රඥප්තියෙන් යම්කිසි අඩි කීපයක් උස ඒ වගේම යම්කිසි කටහඬ ස්වරූපයක් තිබෙන්නා වූ නාම රූප ධර්ම ටිකක් වහ ගන්නවා. ඒ ඒ කියන්නේ ඒ ජිනදාස කියන වචනයෙන් ජිනදාස කියන ප්‍රඥප්තියෙන් අර රූපකයත් වහ ගන්නවා. එයාගේ කටහඬ එයාගේ හිත කියලා ඔක්කොම ටික මේ ජිනදාසකේ කටහඬ ජිනදාසකේ රූපේ ජිනදාසකේ ගමන ජිනදාසකේ වේදනාව ජිනදාසකේ ක්‍රියා කියලා ඒ ප්‍රඥප්තියෙන් ඕක වහගන්නවා. ඔය වහගත්තන් පස්සේ ඒ වහගත්ත දෙයක් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වෙනේ කරන්ට ගියයන් පස්සේ අපිට හිතෙනවා දැන් මම මේ ජිනදාසද ජිනදාස කියන ප්‍රඥාක්‍රියට මම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වෙනස් මෙනේ කරන්නේ එහෙම නැත්නම් ජිනදාස කියලා හඳුනා ගන්න තිබෙන්නා වූ රූපකයද නාමකයද කියලා අපිට නිකන් මේ සැකයක් ඊළඟට අපහැදලියාවක් ඇති වෙනවා. සරලව තියෙන්නේ බුදුරජාන් වහන්සේම කරුණාවෙන් දේශනා කරනවා රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති. ඒ කියන්නේ නාම ගොත්තර ප්‍රඥා චිත් කැලේ ඒව දිරන් නැල්ලු. එතකොට ප්‍රඥාත්ති කැලේ දිරන් නැතිකොට ඔය ප්‍රඥාත්ති කැලේ අරගෙන අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන් විපස්සනා කරන්න දාන්න බෑ. ඒ නිසා ප්‍රඥාප්ති කෑලි වලට යට වෙලා තිබෙනා වූ ප්‍රඥාප්ති වලින් හැංගිලා තිබෙන ප්‍රඥාප්ති වචන වලින් නිකන් ආවරණය වෙලා හැංගිලා තිබෙන රූප ධර්ම නාම ධර්ම තමයි මේ අපි විපස්සනා කරන්නේ. එතකොට ඔය රාතන් වහන්සේලාටත් ඔය ප්‍රත්‍යක්ති ගිලිහිලා අයින් වෙලා ඇත්තට එකක් තමයි මෙනෙහි කරගෙන යනකොට ප්‍රඥාත්ති කැලි ගැලවිලා විසික් වෙලා යනවා නිකන් මේ උගුලකට ගිය ගහගෙන ගිය ටකරන් යනවා වගේ. ඒ වගේම වහලවල් ගලවගෙන යනවා වගේ ওই ප්‍රඥාත්ති කැලි ගැලවිලා ගිහිල්ලා ඊට පස්සේ මේ ප්‍රඥාත්ති වලට වැහිලා තිබිච්ච නාම රූප ධර්ම තමයි ඇත්ත වශයෙන්ම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට මෙනෙහි වෙන්නේ දකින්නේ පේන්නේ ඉදිරිපත් වෙන්නේ හැබැයි ඒක මේ දැන් අපි කාට හරි කියන්න ගියන් පස්සේ ඊට පස්සේ මෙනෙහි කරේ මොකද්ද? දැක්කේ මොකද්ද කියලා කියන්න ගියන් පස්සේ ආයතර ගලවපු අර ප්‍රඥප්ති කියන්නේ නිකන් తాවකාලිකයකයි හයි කරලා මෙන්න මේ කැලල ඉකරේ කියලා අපිට ප්‍රඥප්ති ආධාරයෙන් තමයි වෙනත් කෙනෙකුට හංගවන්න තියෙන්නේ. ඔන්න ඔය සිද්ධිය තමයි මහත්තයා ඔකේ වෙන්නේ. මම හිතනවා මේ කැලල මේ කෙනෙකුට තේරෙන්න ඇති කියලා. තේරුවන් සරණයි. ඒ ස්වාමීන් වහන්සේ අප්‍රමාණකින් ඒක තේරෙනයි ආකාරයෙන්. තේරුවන් සරණයි. හොඳයි කල්යනා මිත්‍රේ තව ප්‍රශ්න එකතු වෙන්න පුළුවන් කියලා ගන්න. වෙනත් ප්‍රශ්න නැහැ වගේ තේන්නේ ස්වාමීන් වහන්සේ ඔව් එහෙම එහෙම එකක් තියෙනවා නේද හත් එහෙනම් අපි මේ කොලාමාරට කිත් වෙනස අපි එහෙනම් නැවත මුණ ගැහිමු මේ ඊළඟ අවස්ථාවේදී අපේ පින්වතුන්ට දැනුම් දීලා මම හිතන්නේ මේ බලාපොරොත්තු වෙමුත් ඇති හැම දිනම මේ යම් කෙසේ ගැඹුරු දහම් සාකච්ඡාවකට අහුම්කන් දෙන්න අපේ මේ සමහරු ඇහුවත් එක්ක මගේ මේ ළඟදී මොකක්වත් සායනහද කියලා නැtei කියලා. මං කෝ ඉතින් මේ අපේ තින්කම් ගුරු ස්වාමීන් වහන්සේලාට දෙමව්පියන්ට එහෙම පින් දෙන්න කරපු තින්කමකට යආගන්ට සිද්ධ වෙච්ච නිසා මට මේ දහම් වැඩසටහන් වලට නිරත වෙන්න බැරි වුණායි කියලා. ඉතින් මේ අපේ පින්වතුන් ප්‍රශ්නත් ඇහුවා. ඉතින් අපි ඉස්සරහදී එන හැම දිනාටම පිහිට පිණිස ඉතින් අපි ඊළඟ සතිය හමු වෙනවා කියලා මම ඉතින් මතක් කරන මොනවාද මහත්තයාට උඩ තියෙන්නේ? ස්වාමීන් වහන්සේ එහෙමනම් ලබන සතියේ හමු වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ පුරුදු වේලාවට. එහෙමදයි නේ ස්වාමීන් වහන්සේ. හොඳයි මහත්තයා. එහෙමනම් ඊටු මේකේ ඊටු කොටස ස්වාමීන් වහන්සේ ඉදිරියට කරනවා තව මේකේ ඉතුරු වෙච්ච කොටස් කියනවා කියලා තේරෙනවා එහෙමයි. එහෙනම් ඒ කොටස් වලට යොමු වෙන ස්වාමීන් වහන්සේ මම එතෙන්දී ලබන සතියේ වෙලාවක් තිබ්බොත් මම හිතන්නේ පැරණි කරුණක් නැවත වරක් මතක් කර ගැනීමක් හැටියට ස්වාමීන් වහන්සේ අර පරිසම්බිදා මග්ගේ පෙන්නන අර මේ අහුත්වා සම්බූතං හුත්වා න භවිස්සති කියන එකත් එක්ක මේක අපිට ගලප ගන්න හැටිත් කෙලිය සරලව පැහැදිලි කරලා දුන්නොත් හොඳයි සාහන්නාස් ඒකත් මම ප්‍රශ්නයක් හැටියට මතු කරන්න මොකද එතන කියන්නේ මේ ඇස සහ රූපේ ආදී වචන ගත්තාම ඒ ඇති වෙලා නැති වෙනවා ඒ වෙලාවෙම ඇති වෙලා නැති වෙනවා වගේ අදහසක් තියෙන හින්දා ඒතර වස්තු පුරේජාත ප්‍රත්‍ය අපි කොහොමද තේරුම් ගන්න කියලා ඒ වගේම ඒ පුරේජාත ප්‍රත්‍ය සිතාවද තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ හොඳයි මාත්‍යා හොඳයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණින් එමනම් ඔබ වහන්සේට අද දවසේ මේ ආකාරයෙන් අපිට ධර්ම කරුණු මතු කර දී පිළිබඳව කෘතවේදී පුණ්‍ය අනුමෝදනා කරන ස්වාමීන් වහන්සේ අපිට ඉතාමත් සන්තෝෂයි කාලකට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට සම්බන්ධ වීම පිළිබඳව වාසය නැති පාඩුව අපිට දැනුණා සෑම රාष्ट्रපතිඳන් විශේෂයෙන්ම කොහොම නමුත් අපිට හැකි ශක්තියෙන් අපි ඒ කරුණ නැවත නැවතත් මතක් කරගන්න උත්සාහය කියදුනා එහෙමනම් ස්වාමීන් වහන්සේ මම ඉතාම ගෞරවයෙන් යොමු වෙනවා සමන සිසිල් සෙමෙන් ඔබ වහන්සේට මේ වැඩසටහන නිමාසම් ලෙස ස්වාමීන් වහන්සේ සර්වසර්මයි දැන් සෑම දිනාටම සේරුවන් සරණයි අපේ පින්වත් ලලිත් දරුවත් මහත්මයා ඉදිරිපත් වෙලා සත්පුරුෂ හැඟීමෙන් අපේ පින්වත් ජයන්ත මහත්මයා ජයන්ත රත්නායක මහත්මයා ඉදිරිපත් වෙලා සම්බන්ධීකරණ කටයුතු කිරීමෙන් සත්පුරුෂ හිත් ඇති කල්යාණ මිත්‍රයන් පිරිසක් විශාල වශයෙන් ලෝකේ වටේ කාසු කරගෙන රූපය නොදැක්කත් නොපෙනුනත් හඬ වශයෙන් ඉදිරිපත් කරගෙන අපේ හිතේ තිබෙනා වූ දහම් දැනුම ගනුදෙනු කිරීම වශයෙන් මේ වැඩසටහන මේ කරගෙන යන්නේ මම හිතන්නේ ඉස්සරහා ඉස්සර කාලේ බම්බලොව ඉඳලා දෙව්ලොව ඉඳලා වෙනස් අක්කොළවල් ඉඳලා ඉඳලා ඉතින් ධම් සාකච්ඡා කිරීම වශයෙන් ආර්යයන් වහන්සේලා බ්‍රහ්මරාජවරු ඉතින් මේ විදිහට කරන්නත් ඇති කියලා අපිට හිතෙනවා. ඉතින් මේ යම් යම් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේත් ඒ වාගේ විසුණු වහන්සේලාගේ හිත්වලට කතා කරපු අවස්ථා තියෙනවා. ඒ වගේම දැනීම් හැඟීම්. ඉතින් මේ වගේ ක්‍රමයක් තමයි. ඉතින් ඊට වඩා ඉස්සරහට ගියේ ඒ වගේම විශේෂයෙන්ම හිතින් හිතට සම්බන්ධ වෙගිය ක්‍රමයක්. ඉතින් අපි ඒ තරම් ගියේ නැතත් මේ සද්දය හරහා අපේ දහම් සාකච්ඡා මේ විදිහට පවත්වන ඉතින් මේ වැඩසටහන බොහොම කාලයක් කරගෙන ආවේ අපේ පින්වත් ලලිත් දලුවත් මහත්මයා. ඉතින් මහත්මයාටත් ජයන්ත මහත්මයා පවුලේ සෑම දිනාටමත් අසාගෙන සිටි සෑම දිනාටමත් අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ධර්මඥානීය භාවනාඥානීය වර්ධනය වේවා ධම්මනසිකාරේ නිරන්තරයෙන් ඇති වේවා සෑම තැනකදීම ධර්මෙන් ජය ගන්නට ලැබේවා සියලු දෙනාගෙන් ධම් ප්‍රාර්ථනා මුදුන් පමුණවාගෙන ඒ වගේම ජාති දුකින් ජරා දුකින් මරණ දුකින් ශෝක පරිදේව දුක්ඛයන් අනන්ත දුක්ඛයන්ගෙන් මිදලා හේතුඵල ධර්ම රාමයෙන් අයින් වෙලා මිදලා සෑම දිනාටම නිර්වාණ ධාතුව අවබෝධ කරගෙන නිවෙනින් සැනසෙන්න ලැබේවා නිවන් අවබෝධයේ පිණිස ප්‍රඥාව මෝරවාගෙන යන මේ ධම් ගමන ඒ කාන්තෙන් මේ පින්වතුන්ට සැපයක් සැනසෙල්ලක් වේවා නිවනින්ම නිවි සැනසේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා හැම දිනාටම සිරුවන් සරණයි සාදු සාදු